ඉතින් ඔබට ඇතිවන ඕනෑම දහම් ගැටලුවක් අප වෙත යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අසුරෙන් ඔබට පිළිතුරු ලබා ගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදී අපිට යොමු වී තිබෙන ගැටලු වලට අවධානය යොමු කරන්නට කලින් අපිට මීට පෙර වැඩසටහනට යොමු වුණ ගැටලු කිහිපයක් තිබුණා. අපිට කාල වේලාව මැදි වුණා ඒ ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්නට. ඒ ගැටලු ටිකක් අපි සාකච්ඡාව සඳහා පාදක කරගනිමින් අපි මේ අද දවසේදී මේ කරුණු පිළිබඳව අපේ අවධානය යොමු කරමු. ප්‍රායෝගිකව රූපය විදර්ශනා කරන්නේ කෙසේද? පටවි ධාතුව ලෙස බලන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්නට කියලා රූපය විදර්ශනා කිරීමෙහි මූලිකම තැන තමයි සම්මර්ෂණ ඥානය කියලා කියන දේ උපදින විදිහට අපි කටයුතු කිරීම. ඒ කියන්නේ සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණය කරනවා කියලා කියන එක ඔබ දන්නවා. මෙනෙහි කරනවා කියන එක. කියන්නේ නුවණින් මේ පිළිබඳව අපි මෙනෙහි කරනවා. රූපය කියලා කියනකොට ස්පර්ශ ආයතන පහකින් අපිට ඇසුරු වෙනවා. ඇස, ඒ වගේම කන, නාසය, දිව සහ කය. මේකට බාහිර අරමුණු විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ඇසුරු වෙනවා. ඉතින් මේ හැමතැනකම රූප ධර්ම හැටියටයි අපි කතා කරන්නේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මෙන්න මේ ආයතන 10කින් ආධ්‍යාත්මික පහයි බාහිර පහයි අස කනනාසය දිව ශරීරය ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ තමන්ගේ පැත්තේ සහ ඒකට ගෝචර වන ආයතන 10 ඇතුළත අපිට ගොඩනැගෙන සෑම අරමුණක් දිහාම නුවණින් දකින්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒක තමයි රූපය විදර්ශනාවට පාදක කර ගැනීම. එදී රූපේහි අනිත්‍යතාවය, දුක්ඛතාවය සහ අනාත්ම ස්වභාවය පිළිබඳව අපිට මනසින් ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපිට රූපයක් යම් බඳු අවස්ථාවක රූපයක් පෙනෙනකොට අපිට සාමාන්‍යයෙන් රූපය පෙනීම කියන තැනදී සිහිනුවණක් උපදින්නේ නැහැ. අපිට එතනදී මෝඩකමක් උපදින්නේ නැහැ. ඊට පස්සේ අපි සිතින් ඒ පිළිබඳව අරමුණු කරමින් සිත් පහල කිරීම තුළ තමයි ඒ රූපය පිළිබඳව අපිට දැනගැනීමක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ මේ මිනිස් එක්ක මේ ගහක් කියලා. මේ ආදී ලෙස. ඒක මනසින් තමන් අරමුණු කොට දැනගන්නා වූ දේ. ඒක තමන්ගේ මනසින් අරමුණු කොට දැනගන්නා වූ දේ. ගහක් කියන එක, මිනිස්සෙක් කියන එක ඔබේ ඇස් දෙකට පැමිණි වර්ණ රූපයේ බවට පත්වන්නේ නැහැ. ඒක තමන්ගේ මනසින් දැනගත්ත දෙන්නේ. දැන් අපි මෙතනදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැනදී අපි විදර්ශනා වශයෙන් දකින්නේ කොහොමද? රූපය රූපය හැටියට අපි දකිනවා. රූපය කියන්නේ මොකක්ද? ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගෙම එකතුව මත ස්පර්ශය මත ගොඩනැගුණු දෙයක් නේ අපිට රූපය කියලා හම්බෙන්නේ. ඇහැ නැත්තම් අපිට රූපය ගැන දැනුමක් නැහැ. කන, ශබ්ද, සෝත විඥාන කියන තුන් දෙනා ගත්තොත් අපිට කන නැති වුණොත් එහෙම ශබ්දය ගැන අත්දැකීමක් ඇත්තේ නැහැ. ඒ වගේම ශබ්ද නැති වුණොත් ඒද අපිට අත්දැකීමක් ඇත්තේ නැහැ. කන ගැන අත්දැකීමකුත් නැහැ, ශබ්ද ගැන අත්දැකීමකුත් නැහැ. ඒ වගේම තමයි විඥානය පහළ නොවුනොත් ඒද අපිට කිසිම අත්දැකීමක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට යම් කිසි විදියකින් රූපය පෙනෙනවා, ශබ්දය ඇහෙනවා, ගඳ සුවඳ අපිට දැනෙනවා, ඒ වගේම රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියන තැන්වලදී අපිට තියෙන්නේ මේ තුන් දෙනාගේ එකතුව. ඒක එකකට පවරා දෙන්නට පුළුවන් කමක් නැත්තේ. අපි හැබැයි පේන්නේ රූපයයි කියලා අපි පේන්නේ ගහ කියලා එළියේ තියෙන දේ හැටියට අපි මනසෙන් ඇති කරගන්න දේ අපි පවරා දෙනවා. රූපේ පැත්තට පවරා දෙනවා. අපිට පේන්නේ නැහැ මේ ස්පර්ශ සමුදේ උනේ කොහොමද කියලා. මේ පෙනීම කියන දේ අපිට උපදින බව කියන්නේ ඒක ඒක හටගත්ත විදිහ අපිට පේන්නේ නැහැ. අනේ සමුදේ වූ ආකාරය හටගත්තා වූ විදිහ අපිට පේන්නේ නැති නිසා ඒ ධර්මයන් වෙතම අපි නැවත නැවත තමන්ගේ මනසෙන් අපි උපදව ගන්න සංකල්පමය වශයෙන් හදාගත්ත දේ පතිත කිරීම සිද්ධ කරනවා. ඒ විදිහට තමයි ඔබට එළිය රූපය අම්මා දරුවා ගෙවල් දොරවල් වෙලා පේන්නේ. ඒක තමන්ගේ මනසින් තමන් අරමුණු කරමින් දැනගන්න දේ මිසක ඒක පේන දේ නෙමෙයි. නම් ඒකයි කිව්වේ රූපය කියලා පෙනෙන දේ කියලා කියන්නේ ඒක වර්ණ සතහනක්. ඒක චිත්‍ර මාත්‍රයක් සතර මහා ධාතු ඇසුරු කරගත්තා වූ පැහැ සතහන් මාත්‍රයක් පමණයි. එයද ඔබේ ඇහි මට්ටමට ගෝචර කරගන්නා වූ දෙයක්. එයද සිත යොමු කල්හි දැනගන්න දෙයක්. කොටින්ම කියනවා නම් රූපය යනු මේ දර්ශන කෘත්‍යය කියලා කියන තැන අපිට පැහැදිලි වෙන දෙයක්. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ මේ විඥානය කියලා කියන තැනදී තමයි අපිට මේ පෙනීම කියන බව උපදින්නේ. මෙන්න මේ පෙනීම කියන දේ උපදිනවා. මේ හේතු නැති වෙනකොට මේ ධර්මය නිරෝධයටපත් වීම තුළ පෙනීම ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා. මේ විදිහට අපිට මේ ස්පර්ශ ආයතන ටික පුරාවටම අපිට සිහිය සහ නුවණ පවත්වන්නට පුළුවන් නම් අන්න ඒ දේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. යම් යම් බඳු ආකාරයකට මේ කියපු කරුණු පිළිබඳව අපිට අපේ අවධානය යොමු කරන්නට පුළුවන් නම් මේ කියපු කරුණු පිළිබඳව අපිට නුවණින් දකින්නට පුළුවන් නම් මෙනෙහි කිරීම අපි කරන්න පටන් ගන්නවා නම් ඒක අපි කියනවා රූපයේ විදර්ශනාවට ලක් කරනවා කියලා. අපි බලනවා කොහොමද මේ පෙනීම ඉපදුනේ ඔබට බාහිර වස්තු වශයෙන් ප්‍රකට වෙන නානත්ත් සංඥාවන් ඇසුරු වෙන තැනදී අතීතය තුල දැක්කා වූ දේ වර්තමානයේ තුල දකින්නා වූ දේද අනාගතයේහි ඔබට දකින්නට පුළුවන් යයි හැඟෙන්නා වූ දේවල්ද ඔබේ හිතට නිතර අරමුණු වෙනවා. මේකට අපි කියනවා රූප අරමුණු කරනවා කියලා. අන්නේ රූප ධර්මයන් අරමුණු කරන තැනක ඔබ හැම වෙලාවකදීම දකින්නට පුරුදු වෙන්න මේ ධර්මයන්ගේ සමவாய නැතිනම් මේ ධර්ම තුනක එකතුව නිසා තමයි මේ හට ගැනීම සිද්ධ වෙන්නේ. මේ ධර්මයන්ගේ වැයවීමෙන් මේක Nirodhaටපත් වෙනවා. මේ හේතු ඇති කලෙහි හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා නේද කියන මේ අවබෝධය ඇතිවන විදිහට ඒ ඔබට ඇහැට පෙනෙන කනට ඇහෙන ආදී දේවල් පිළිබඳව මෙනෙහි කිරීම පටන් ගන්නවා. මේ මෙනෙහි කිරීම පටන් ගැනීමෙහි සම්මර්ෂණය කිරීම කියන්නේ අපි මේක එකින් එක එකින් එක කරුණු කාරණා ඇතිව අපි මේ ගැන සම්මර්ෂණයක් පැවැත්වීම තමයි විපස්සනාවේ තියෙන මූලිකම අධීර බවට පත්වන්නේ. එහෙම බලනකොට අපිට දකින්නට පුළුවන් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන උද්‍යව්‍ය භාවය, උද්‍යව්‍ය ඥානය අපිට උපදවන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට රූපේ විපස්සනාවට ගන්නට පුළුවන්කම තිබෙනවා. කාමාවචර සත්වයෝ කාම භූමිය පරියාපන්නව ගිහිල්ලා කාම ලෝකයේ අනුව ජීවත් වෙන අය මේ රූපය අනුගත කරගෙන තමයි වාසය කරන්නේ. රූපය අනුව ගිහිල්ලා තමයි ඉන්නේ. ඒ නිසා තමයි ඔබ දැන් කල්පනා කළොත් ඇලීම් නිස්සිතව ඔබ කල්පනා කරන්නේ යම් බඳු ආකාරයක රූපයක් පිළිබඳව. ඔබ ගැටීම් නිස්සිතව කල්පනා කළොත් ඒ යම් කිසි රූපයක් අරමුණු කරගෙන තමයි ඒක කල්පනා කරන්නේ. ඇලීම් ගැටීම් ආදී මේ සියලු දේවල් ඔබ සිදු කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද කියලා බැලුවහම ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සියල්ල සිදු කරනු ලබන්නේ එකම එක දෙයක් මුල් කරගෙන. මොකද්ද? රූපය. එනිසා තමයි රූපය පරියාපන්නයි කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය වනුව නැහැ කියන එක නෙමෙයි. රූපය තමයි ප්‍රධාන වශයෙන් ඔබට මේ ආශ්‍රව සංයෝජන ධර්ම පවත්වන්නට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ රූපය අසුරු කරගෙන තමයි මේ ආශ්‍රව සහ සංයෝජන ධර්මයන්ගේ පැවැත්ම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසායි මේ රූපය කියන එක අපි පිරිසිඳ දැක්ක යුතු වන්නේ. රූපය කියන එක පිළිබඳව අපි තේරුම් ගත යුතු වන්නේද අන්න ඒ නිසා අවබෝධ කරගත යුතු වන්නේ. ඉතින් විපස්සනාවට ලක් කරනකොට ඔන්න ඔය ස්පර්ශ ආයතන පහ හරහා අපිට අතීතයේ ආවා වූ අරමුණු ඔබේ හිතට අරමුණු වෙනකොට දැකපු දේවල්, ආපු දේවල්, විඳපු දේවල් සිහි වෙනකොටම දකින්න මේ තුන්දෙනෙකුගේ ස්පර්ශය නිසා ඇති කල්හි හටගත්ත පෙනීම කියන දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකමනේ මම මේ දැන් සිහි කරන්නේ. මේ ධර්මයන්ගේ Nirodhayම ඌ තැනක තමයි මේ සිහි කිරීම කරන්නේ. ඒකට රූපය සිහි කරනව නෙමෙයි. රූපය සිහි කරනව නෙමෙයි. ඒ ඒ ධර්මයන්ම අරමුණු කරනවා කියලා මම සිතින්ම අරමුණක් උපද්දලා මේ දැනගන්න දෙයක් මිසක මට රූපය දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය තුල අපි ඔහොම හිතන දෙයක් තිබුණේ නෑ. ඒකට ඔන්න ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව සිහිය සහ නුවණ උපදින ආකාරයන්ගෙන් මානසිකාරයේ පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට රූපය විදර්ශනා කිරීම කියන දේ අපිට සිදු කරන්නට පුළුවන්. රූපේ විදර්ශනා කිරීම තුළ අනාගාමී ඵලය දක්වාම අපිට මේ ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ මාර්ගයේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. මොකද කාම භූමියට එන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මේ සංයෝජන ධර්ම කාමාවචර භූමිය පිළිබඳව පවත්නා සංයෝජන ධර්ම තමයි ඒ සඳහා අපිට බලපාන ප්‍රධානම දේ බවට පත්වන්නේ. ඉතින් මේ සංයෝජන ධර්ම අපිට පුළුවන් වෙතික්‍රමණය කරන්න. සංයෝජන ඉක්මවා යන්නට පුළුවන්කම තියෙනවා රූපේ විභූත කිරීම තුළ. එතකොට රූපේ විභූත කරන්නේ කොහොමද? රූපය අනුව අපේ සිත පවත්වන්නේ නැතුව. ඒකයි නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නවිභූත සංඤී, එවන් සමේතස්ස විභූති රූපං කියලා කිව්වේ. කවුද මේ රූපේ විභූත කරන්නේ? විභූත කරන්නේ අර නසඤ්ඤ සංඤී ප්‍රකෘති සංඥාව තියෙන කෙනා හෝ විසඤ්ඤ වෙලා හෝ එම නැතිනම් අරූපාවචරාදී ධානයකට හෝ නිරෝධ සමාපත්තියකට සම්වැදිලා හෝ එහෙම නැතිනම් උන්මත්තක ආදී භාවයන්ටපත් වුණ හෝ කිත්ත චිත්ත භාවයටපත් වුණ පුද්ගලයෙක් වෙලා නෙමෙයි. මේ නිරෝධ සංඥාව අනුව මේ ධර්මයන්ගේ නිරෝධය දකිනකොට එයා රූපය ඉක්මවා සිටින්නෙක් බවට පත් වෙනවා. රූපය අනුව වාසය කරන්නෙක් නොවි රූපේ ඉක්මවා සිටින්නට පුළුවන් පුද්ගලයෙක් වෙනවා. ඒක ප්‍රායෝගිකව කරන හැටි තමයි ඔබට මේ සිහිපත් කළේ. ඇහැට පෙනෙන දරුවා කියලා මතක් වුණාම ඒ අරමුණ ගැන හොඳට ඇත්ත දකින්න. ඒ අරමුණෙහි ඇතුළට ගිහිල්ලා බලන්න. ඔබට හැම වෙලාවකදීම පෙනීම කියන එක මේ ධර්ම තුනක හට ගැනීම නිසා වෙන දෙයක්. රූපේ පේනව නෙමෙයි. ඇහි හැකියාවට අනුවයි රූපේ පේන්නේ. ඒ වගේම ඔබට හිත නැත්තම් ඒද ඒක ගැන දැනුමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ තුන්දෙනාගේ එකතුව නිසයි පෙනීම කියන එක හටගන්නේ. පෙනෙන බව කියන එක ඇහැ රූප චක් විඥාන කියන තුන්දෙනා මතම දරුවා කියන බවක් ගොඩ නැගුණේ නැහැ. එතකොට මේ දරුවා කියන බව අපි මනසින් මේ රූපෙට සීමා වෙලා හිතනකම නිසා උපදින දෙයක් නේද? මෙන්න මේ අවබෝධයේ උපදින විදිහට ඔබ මානසිකාරය පවත්වන්න නුවණින් මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඒ හැම වෙලාවකදීම පවතින යථාභූත ස්වභාවය සහ යථාභූත ස්වභාවයේ පවත්නා තැනක අපි ලෝකයේ උපද්ද ගන්න එක පිළිබඳව දෙපැත්තට කරලා දකින්නට උත්සාහවත් වෙන්න. ඒ තුලින් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ රූපයේ විදර්ශනා වශයෙන් දැකලා ඒ රූපය මත කෙලෙස් උපදව ගන්න නැතුව ඉන් අත්මි දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කළොත් මතකයේ යනුවෙන් සම්මුතිය හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට මතකය කියලා අපි හඳුන්වන්නේ සම්මුතිය තුල නම් හඳුන්වන අපි මොලය මුල් කරගෙන කතා කරන ඒ කියන්නේ අපේ ධාරණය සඳහා තියෙන කායික හැකියාවකුයි මතකය කියන්නේ කියලා. ඒක සාර්ථක පිළිතුරක් නෙමෙයි. ඇතැම් වෙලාවකට අපි දන්නවා මොලය කියන දෙයකට බලපවත්වන්නේ නැති බව. කියන්නේ අපිට මොලේ කියන දේ කියන්නේ නැති තැනක වුණත් යම් කිසි ආකාරයකට මතකයේ කියන දේ පවතිනවා කියන එක. ඒ කියන්නේ කෙරණු පරේෂණ බොහෝ තිබෙනවා. ඒක සම්මුතිය තුළ තියෙන දේ. හැබැයි ධර්මානුකූලව පවත්නා විග්‍රහයන් දිහා අපි බැලුවහම මතකය කියලා කොතන හරි රැඳී තිබෙන දෙයක් ඇත්තේ නැහැ. මතකය කියලා කොතනක හෝ රැඳී පවත්නා දෙයක් ඇත්තේ නැහැ. මතකය කියලා කියන දේ අපි අපේ සිතෙහි පවත්නා සිත සමග උපදනා මේ චෛතසික සමவாயයන්ගෙන් ඇති කරන එක ප්‍රතිඵලයක්. අපි මෙනෙහි කිරීම ඒ පිළිබඳව කියන අපි එකට කියනවා මානසිකාරය. යම් කිසි දෙයක් අපිට යම් අරමුණක් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියාම ඒ ධර්මය නැවත ආරම්මණයක් විදිහට අරමුණු කිරීමේ හැකියාව තියෙන ආරම්මන ප්‍රත්‍ය කියලා එකට. කියන ප්‍රත්‍ය කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඒ ධර්ම ටික එතන යෙදුනහම ඒක උපදිනවා. ඒ කියන්නේ තෙල් ටිකක්, තිරේකුත්, ජලන උෂ්ණත්වයත් මේ ටික එක තැනක තිබුණාම අපිට පහනක්පත් වෙනවා පේනවා. කවුරු හරි ඇහුවොත් ඔතන ජලන උෂ්ණත්වය කොහෙද තිබෙන්නේ? කියලා වෙනම ඇහුවොත් එහෙම අපිට ඒක කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ගිනි දැල්ල කියන එක අපිට පේන ගිනි දැල්ල තිබුණේ ජලන උෂ්ණත්වය කියන එකේද තිබුණේ. ඒක තිබ්බේ අර tire ඇතුලේද ඒක තිබ්බේ දැල්ල කියන එක. තෙල් ටික ඇතුලේද දැල්ල කියන එක තිබ්බේ කියලා අහුවොත් අපිට ඒ අහන ප්‍රශ්නය එක යුක්ත වූවක් නෙමෙයි. මේ මේ ටිකේ සමவாய නිසා ඉපදුණු දෙයක්. ඒ වගේ තමයි මේ ප්‍රත්‍ය සමவாயෙන් හටගන්නා වූ දෙයක් ලෙස තමයි අපි මතකය පිළිබඳව කතා කරන්නේ. සිතෙහි පවත්නා මේ මානසිකාරයේ කිරීම කියන දේ ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය මුල් කරගත්තාම එහි මානසිකාරය කියන චෛතසික ධර්මයේ යෝගයත් එක්ක ඒ නදහස් කරන්නේ දැන් ප්‍රධාන වශයෙන්ම මතකයේ කියන දෙයට බලපාන චෛතසිකයක් නිසා මානසිකාරය කියන්නේ. ඒකට ඒ සිත් අතර සිදුවන ප්‍රත්‍යතාවය පිළිබඳව කතා කිරීමේදී ආරම්මන ප්‍රත්‍ය ප්‍රධාන වශයෙන්ම උපනිශ්‍රේ ප්‍රත්‍ය බලපැවැත්වීම සිදු කරනු ලබනවා. ඉතින් මෙන්න මේ ආශේවන ප්‍රත්‍ය, උපනිශ්‍රේ ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය කියන මෙන්න මේ ප්‍රත්‍ය සමவாயෙන් අපිට මතකය කියලා අපිට දේවල් වැටහෙනවා. හැබැයි මතකය කියලා කියන දේ යථාර්ථයක් නෙමෙයි. ඇයි ඒක යථාර්ථයක් නෙමෙයි කියලා කියන්නේ? ඔබට බෑ කවදාවත් දැකපු දෙයක් එලෙසට නැවත සිහි කර ගැනීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. දැකපු දෙයක් නැවත එලෙසට සිහි කර ගැනීමක් කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි කියනවා නම් ඒ දේම තමයි දැන් මේ එන්නේ කියලා ඒක එලෙසටම පැමිණීම තියෙන්නට ඕනේ. එලෙසටම පැමිණීම සිදුවන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම එක්කෝ අඩු වශයෙන් දැනෙනවා එක්ක වැඩි වශයෙන් Tamante ඒ දේ පිළිබඳව දැනෙන්නට පුළුවන්කම තියෙනවා දේවල් පිළිබඳව මෙනෙහි කිරීම ඇතුළේ. ඒ කියන්නේ දැන් තමයි මේ දේවල් උපදින්නේ. ඇයි දැන් මේ දේවල් උපදින්නේ? ඒ දේවල් උපදින්නේ අර ප්‍රත්‍යංගේ ක්‍රියාකාරීත්වය නිසා ඒ ප්‍රත්‍යංගේ යෙදීම අඩු වැඩි වෙනකොට චෛතසිකයන්ගේ යෙදීම අඩු වැඩි වෙනකොට ශක්තිමත් වෙනකොට අන්න එතකොට තමයි ඔබට ඒක ඉපදින ප්‍රතිඵලයේහි වෙනස් බව දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ චෛතසික ඒ කියන්නේ ප්‍රත්‍යංගේ සහ චෛතසික ධර්මයන්ගේ වෙනස් බව මත තෙල් අපිට ගොඩාක්ම පිරලා තිබ්බහම මේ දැල්ල හිමීටපත් වෙන්න පුළුවන්. තිරේ ටිකක් ලොකුවට මේ එළියට ගොඩක් තිබ්බොත් අපිට දැල්ල ඒත් වැඩිපුර දකින්න පුළුවන්කම තියෙනවා. තෙල් වලට වතුර මිශ්‍ර වෙලා තිබ්බොත් එහෙම ඒක වෙනස්ව දැල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෝට මේ විදිහට අර ඵලයේහි වෙනස්කම එනවා. අර මේ ප්‍රත්‍යයන්ගේ වෙනස් වීම නිසා ඇතිවන ඵලයේහි වෙනස්කම් තියෙනවා. වගේ මතකය කියලා අපි ගන්න එක කවදාවත් අර මුලින්ම අපේ තිබුණු අත්දැකීම බවට පත්වන්නේ නැහැ. දෙවෙනියට අපි ඒක පිළිබඳව සිහි කරන මොහොතකදී. ඒක සම්මුතිය තුළින් අපි ගත්තාම විද්‍යාත්මකවත් ඒක ඒ විදිහට තමයි. ඉතින් ඒ විදිහට අපි අරගත්තාම මතකයේ යනු කොහෙවත් තියෙන එකක් එහෙම නෙමෙයි. කොහෙවත් ගබඩා වෙලා තියෙන එකක් නෙමෙයි. මතකය කියලා කියන්නේ හැම වෙලාවකදීම ප්‍රත්‍ය සමவாயයෙන් හටගනු ලබන දෙයක්. ඒක තමයි තේරවාද ධර්මයට අනුරූපීව අපිට විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒකට රූපය උපකාර කරන්නේ නැද්ද කියලා කෙනෙකුට අහුවොත් රූපය ඒ සඳහා උපකාර කිරීම සිද්ධ කරනවා. රූපය අසුරු කරගෙනන සිත් පහළ වෙන්න උඩ මොලේ කියනවා නම් මොලේ සිත උපද්දන්න උපකාර කරන්නේ නැහැ කියන හැම නෙමෙයි. මේවා මේ සිතේ උපැත්මට සිතේ පැවැත්මට මේ රූපය උපකාරක ධර්ම. හැබැයි කොතනකදීවත් ඒක තැම්පත් වෙලා තියෙනව නෙමෙයි. ඒකට කාට හරි හිතෙන්නට පුළුවන් මොලේට ප්‍රශ්නයක් ආවහම එහෙනම් සිත් උපදින්නේ නැතුව යනවා නේද? සිත් ඉදීම වෙනස් වෙනව නේද? ඔව් ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි විදිහකින් කාය ප්‍රසාද රූප ඇසුරු කරගෙන නම් කාය විඥානය උපදින්නේ. ඒ ප්‍රසාද රූප උපදින්නට අකර්මණ්‍ය බවට ඒ ප්‍රදේශයක්පත් වුණොත් ඔබට එහි කාය විඥානය උපදින්නේ නැහැ. හිරි වැටුනහම ඒක තමයි කාය ප්‍රසාද රූප උපදින්නේ නැහැ. ඒක හැබැයි කාය විඥානය උපදින්නේ නැහැ. අන්න ඒ වගේ යම් සිතක් පහළ නොවීමට හේතුව බවට පත් වෙනවා ඒ සඳහා ඒ රූපය ඇසුරු වීම තුළ අවශ්‍ය ඒ පරිසරය ශක්තිය පිහිටා සිටීමට අවශ්‍ය දේ නිර්මාණය වෙන්නේ නැති වුණොත් ඒ සිත උපදින්නට. ඒ නිසා අපිට සිත මතකය හිමිවීම මතකේ නැතිවීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා රූපේ වෙනස් වුණත්. රූපේ ඇති වෙන වෙනස්කම් මතත් මතකේ නැතිවීම මතකය හිමිවීම වගේ දේවල් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක රූපේහි වෙනස්කම් මත සිද්ධ වෙන දේවල් මත. ඒ වගේම සිතින් සති කියන චෛතසිකේ නැති වෙනකොටත් මානසිකාරයේ ප්‍රබල නොවන කලත් යම්කිසි විදිහකින් ප්‍රත්‍ය ධර්මයන්ගේ දුර්වල වීම මතත් කියන ඔය හේතුන් මත මතකයේ දුර්වල වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඔබට යම්බඳු ආකාරයකට රූපේහි ගැටලුවක් නැති වුණත්, ඒ කියන්නේ මොලේ ප්‍රශ්නයක් නොවුණත් සමහර දේවල් ඔබට ධාරණයෙහි නොපවතින්නේ. එක්ක සිහිය නැහැ, එක්ක මානසිකාරය කිරීමේ හැකියාව නැහැ, මෙනෙහි කිරීමේ. එහෙමත් නැතිනම් ඔබට අර ප්‍රත්‍ය සමவாய ඇතුලේ නැවත නැවත එය උපදවන්නට භාවිත වීමක් වෙලා නැහැ. අන්න ඒ නිසා ඔබට මේ දේවල් අමතකව යන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මතකයේ යනු ප්‍රත්‍ය සමவாயයෙන් උපදින දෙයක්. ඒකට රූපයත් හේතුවක් බවට පත් වෙනවා. නැතිනම් වස්තුව බවට පත් වෙනවා. ඒ වගේම ඒකට අනිකුත් නාම ධර්මයන් අතර සිදුවන ප්‍රත්‍ය සමவாயත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ආරම්මන ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, ඒ වගේම උපනිශ්‍රේ ප්‍රත්‍ය ආදී මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපිට එහිදී සලකා බලන්නට විශේෂයෙන්ම පුළුවන්කම තියෙනවා. තවත් ප්‍රත්‍ය සංප්‍රයෝගයන් ඒ සඳහා උපකාර බව සලසනවා මේ කිව්වේ ප්‍රධාන ප්‍රත්‍ය ධර්මයන්ගේ යෙදීම පිළිබඳව. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කතා කරන්නේ මතකය කියන එක පිළිබඳව. ගිනිදැල්ල කියන එක කොහෙද තියෙන්නේ? ඒක තිබුණේ ගිනි කූර ඇතුළේද එහෙම ඒක තිබ්බේ එහෙමත් නැතිනම් තිරේ ඇතුළේද එහෙමත් නැතිනම් ඒකේ තෙල් ටික ඇතුළේද කියලා කවුරු හරි අහනවා නම් ඔහු ඒ ප්‍රශ්නය නොයතු තැනක තමයි අහන්නේ ඒක පටිච්චසමුප්පන්නයි මේ සත්‍ය සමவாயයෙන් හටගත්ත දෙයක් අන්න ඒ වගේම තමයි මතකයේ පිළිබඳවත් අපි බුදු සමය තුළ ලබා දෙන්නට පුළුවන්කම තියෙන අපිට කියන්නට පුළුවන්කම තිබෙන ධර්මානුකූල පිළිතුර බවට පත්වන්නේ ඒක කය තුල තිබෙන දෙයක් එහෙම නෙමෙයි එහෙම වුණොත් අපිට බෑ පරචිත්ත විඥාන ඥානය උපදවගත්ත කෙනෙකුට මෙනෙහි කරන්නට. ඒ වගේම මේක හිත තුළ තියෙන දෙයක් බවට පත්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට භාවනා කරන විට සිතේ අරමුණු දිගින් දිගටම ඇතිවන විට සිත සංසුන් කිරීම අපහසුයි. එසේ අරමුණු හට ගැනීමට හේතුව සෑම විටම ඉන්ද්‍රිය සංවර කර නොගැනීමද ඒ සඳහා සුදුසු කමඨහනක් ලබා දෙන්නට කියලා. ඔව් භාවනා කරනකොට බොහෝ දිනෙකට ඇතිවන ප්‍රශ්නයක් තමයි සිත සංසුන් කිරීමෙහි තියෙන අපහසුව. ඒකට හේතුව තමයි බොහෝ හිතට අරමුණු වේගවත්ව ගන්නාකම අපි කියනවා හිතේ විසිරුණු බව කියලා. නීවරණ ධර්මයක් ඒක. හිත අරමුණු අතර වේගයෙන් සැරිසරනවා නොඑක් දේවල් හිතට අරමුණු වෙනවා. හිත මෙන්න මේ විදිහට අරමුණු අතර මුරණ්ඩු සහගත ලෙස හැසිරෙනකොට ඔබ කල යුත්තේ කුමක්ද කියන එක ඉතාමත් වැදගත් කාලෝචිත ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක ගොඩාක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් සිත එක අරමුණක රඳවාගත නොහැකි බව. විවිධ අරමුණු වල තමන්ගේ සිත වේගවත්ව හැසිරීම කියන එක. මේකට එක හේතුවක් තමයි ප්‍රශ්නය තුළ විමසා තිබෙනවා වගේම ඉන්ද්‍රිය සංවරය කියන එක නැතිකම කියන එක. ඉන්ද්‍රිය සංවරයේ තියෙන අඩු බව මේකට එක එක්තරා වශයෙන් ගත්තාම හේතුවක් හැටියට අපිට දකින්නට හේතුවක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යන්තයෙන්ම භාවනාවට උපකාරයි. ඒකට දවස් 30 අපි නොඑක් සුබ සුඛ ආදී වශයෙන් අපි අල්ලගෙන තියෙන සංඥා අඩුයි නම් හිතට පැත්තකට ගිහිල්ලා තලු මරන්න තියෙන දේවල් අඩුයි. ඒ කෙනාට හිත ඉක්මනින් එකඟ කරගන්නට පුළුවන්කම තියෙනවා. එයාට බොහොම එයාගේ භාවනාව පහසුවෙන් සිදු කර ගැනීමෙහි හැකියාවක් තියෙනවා. එකම හේතුව මේ ඉන්ද්‍රිය අසංවරයම නෙමෙයි හිත විසිරීම සඳහා තිබෙන එකම හේතුව නිවරණ ධර්මයක් විදිහට උද්දච්චේහි වැඩිවීම කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට ඒ විදිහට දැනෙන්නේ. ඒ සඳහා කළ යුතු භාවනාවන් මොනවාද? ඔබ ඉස්සෙල්ලාම ඔබේ සිතෙහි විසිරුණු සීමාවන් පිළිබඳව ඔබ තේරුම් ගන්නට ඕනේ. නොඑක් නොඑක් විතර්ක උපදිනකොට විතක්ක සමුච්ඡේදනය සඳහා ඔබට ආනාපාන සති භාවනාව බොහෝසෙයින්ම උපකාර වෙනවා. නොඑක් විතර්කවල හිත සැරිසරනකොට මේවා යටපත් කරලා එක පාරේ විතර්ක නතර කරලා ඔබට පුළුවන්කම තියෙනවා එක අරමුණක සිත තබාගෙන විසිර නොවිසිරී පවත්වා ගැනීම සඳහා ආනාපාන සති භාවනාව වඩන්නට. ආනාපාන සති භාවනාව වඩන ආකාරය පිළිබඳව අපි ගොඩාක් මේ කමතහන වැඩසටහන තුළමත් සාකච්ඡා කරලා තියෙනවා. Tamange ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිත තබාගෙන ඒ පිළිබඳව දැනුම් නැතුව වාසය කිරීම. මේක හරිම සරල භාවනාවක්. එතකොට Tamanට පුළුවන්කම තියෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ දැනුම් නැතුව ඉඳීමෙන් එහි දීර්ඝ රස ස්වභාවය පිළිබඳව ඒ අවබෝධයක් ඇතුව මේ භාවනාව දිගට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. විතර්ක වේගයේ වැඩි කෙනෙක් එයාට මේ භාවනාව කරනකොට එකපාර ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට නොවන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි එයාට ගණනාදී ක්‍රමයන්ගෙන් මේක වඩන්න පුරුදු කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ උඩට හුස්ම ගන්නකොට එයා 1යි කියලා ගණන් කරනවා. ඒ වගේම පහළට හෙලනකොට 1යි කියලා පහළට හෙලනවා. නැවත උඩට ගන්නකොට 2යි කියලා උඩට ගන්නවා. අපව හෙලනකොට 2යි කියලා පහළට හෙලනවා. මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 9 8 7 6 5 4 3 2 1 එක අපි ගාන ඉක්මවා යන්නේ නැහැ. ඒ ප්‍රමාණය ඇතුළත අපි භාවනාව સિદ્ધ කරනවා ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව අවධානය යොමු කරමින්. මෙහිදී තියෙන වැදගත්ම දේ තමයි සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම කියන එක. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර ප්‍රදේශයේහි ඒ කියන්නේ තමන්ගේ නහයේ මේ අග කොටස හෝ තොල් අතර ප්‍රදේශයේ තමන්ගේ හිත පිහිටුවා ගැනීම. එතන හිතින් අරමුණු කරලා සිත එතන නැවත නැවත එතන පිහිටවමින් තමයි ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් නැතුව වාසය කරන්නේ. එහෙම නැතුව නිකම්ම හුස්ම ගන්නවා කියන එක ගැන හිත හිත ඉන්න එක නෙමෙයි මේ කරන්නේ. සිතට නවාතනක් දීලා තියෙනවා. හරියට දොරටු පාලකයෙකුට දොරටුව ළඟ ඉඳලා අපි යාගේ නවාතනක් හදලා දීලා තියෙනවා. දොරටුව ළඟ ඉඳගෙන හිටගෙන ඉන්න අපි තනක් දීලා තියෙනවා. අන්න ඒ වගේ හිතට අපි තනක් දීලා තියෙනවා අරමුණක් විදිහට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් ඇති බව හදාගන්නකොට පිහිටා සිටින්නට අපි යාට තනක් හදලා දීලා තියෙනවා. මොකක්ද යාට හදලා දීලා තියෙන තන? එයාට හදලා දීලා තියෙන තන තමයි මේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිත පිහිටුවා ගැනීම. ඒක තමයි යාට හදලා දීලා තියෙන තැන. ඒක ඉක්මවා යන්නට යාට ඉඩ තියන්නේ නෑ. ඒක ඇතුලේ තමයි එයාගේ වාසස්ථානය. එයින් එළියට යන්නේ නෑ. ඒක ඇතුලේ පිහිටා සිටිනවා. ඒක ඇතුලේ යා ඉන්නවා. එතකොට අර සති නිමිත්ත හිත පිහිටවගෙන හුස්ම පිළිබඳව ගණන් කිරීම කරනකොට ඔබට ටික මොහොතක් හිත එකඟ කරගන්න පුළුවන්. මේක ටික ටික කාලෙ වැඩි කරන්න. සමහරවිට ඔබේ හිත ගොඩාක් විසිරලා නම් ඔබ එකපාර පැයක් භාවනා කරන්න යන්න කියලා නෙමෙයි මම කියන්නේ. හරියට එක විනාඩියක් භාවනා කරන්න පටන් ගන්න. ඊළඟට විනාඩි දෙකක් තුනක් හතරක් පහක් පිට යනවා. හිත බාහිර අරමුණු ගන්නවා. ඒක ගැන විශ්ෝපයට පත්වන්න එපා. නැවත හිත ගන්න ශක්තිමත්ව පිහිටවන්න කාටවත් බෑ හිත වෙන අරමුණකට යන්නෙම නැතුව එකපාර හිත උතෙන්ට පවත්වා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක ඊටාම දියුණු සමාධි මට්ටමකදී තමයි එහෙම ස්වභාවයක් හැකියාවක් තියෙන්නේ. ඉතින් කටයුතු කරන අරමුණු අතර වේගවත්ව සැරිසරන ඔබේ හිතට පුළුවන් කමක් නෑ එකපාර එහෙම තැනකට එන්න. ඒ නිසා ඔබට බැරි වෙයි ආපව ආපව උත්සාහවත් වීම තුළ තමයි පුළුවන්කම තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආනාපාන සති භාවනාවත් වඩන එක හරිම අමාරුයි. ඒක කරන්න ගියාම කොහොමද අප්පා ඒක කරන්නේ? ඒක හරිම සංකීර්ණයි. ඒක හරිම අමාරුයි කරගන්න. එහෙම ඔබට දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අසාමාන්‍ය නැහැ. ඒක සාමාන්‍යයි. එහෙනම් අපි මොකද මේ වෙලාවට කරන්න ඕනේ? අපි මේ වෙලාවට අර මානසිකාරයත් එක්ක යන අපිට ගැළපෙන භාවනාවක් අපි වෙන් කරගන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ආනාපාන සති භාවනාවෙන් කරන්නේ මොකද්ද? උපදින උපදින හිත එන්නට නොදී වැඩෙන්නට නොදී අපි එක තැනක නතර කරන එක තමයි ආනාපාන සති භාවනාවෙන් කරන්නේ. හැබැයි දැන් අපි කරන්නට ඕනේ අනෙක් දේ මොකද්ද මෙතනදි මේ කියන්නේ. මානසිකාර නිශ්චිත භාවනාවක් කියලා කියන්නේ හිතන්නකෝ මෛත්‍රී භාවනාව කියලා. දැන් ඔබ මෛත්‍රී නිශ්චිතව මෙනෙහි කරන එකනේ කරන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා අර සියලු සත්වයින් අරමුණු කරමින් තමයි ඒක කරන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි මෙනෙහි කරන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අරගෙන එක් එක් බුදු ගුණය පිළිබඳව අපි නුවණින් යෝනිසෝ මනසිකාර්යය පවත්වන්නට පටන් ගන්නවා. අන්න ඒ විදිහට බුදු ගුණ පිළිබඳව දැන් අපි හිතන්නනේ තියෙන්නේ. වෙන අරමුණ වල යන්නේ නැහැ. හැබැයි හිතනවා අපි එක අරමුණක බුදු ගුණ නැමැති විශේෂපතේ. හිත පිහිටා සිටින්නේ. අන්න එතකොට හිත විපිලිසර බවට යන්නේ නැතුව හිත තැම්පත් වන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මරණානුස්සතිය වැඩි වීම, බුද්ධානුස්සතිය වැඩි වීම, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වැඩි වීම මේ වගේ දේවල් අපිට කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඔබට ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් සිත එකඟ කර ගැනීම සඳහා ඔය ධාතු මනසිකාරය වගේ භාවනාවක්. ඒතර ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරනකොට මේ පටවි ධාතුව පිළිබඳව අරමුණු කිරීම. පටවි ධාතුව තද ගතිය, තද ස්වභාවය පිළිබඳව අරමුණු කිරීම කියන එක. මම හිතනවා ඉහළ ඉහත තවත් ප්‍රශ්නයකටත් ඒක විමසා තිබුණා මේ පටවි ධාතුව පිළිබඳව මෙනෙහි කරන්නේ කොහොමද කියලා. පටවි කසිනේ වඩන්න පුළුවන් කමක් තියෙනවා. එතනදී අපි කරන්නේ කසින මණ්ඩලය දිහා බලාගෙන වඩන එක. මේ ඒක නෙමෙයි. ඒක මම වෙනම පැහැදිලි කරන්නට මෙතන කාලය ගන්නෙ නැහැ. හැබැයි ධාතු මනසිකාරය කියන එකේදී මේ පටවි ධාතුව පිළිබඳව මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ තද ගතිය, තද ස්වභාවය පිළිබඳව කරනු ලබන මානසිකාරයක්. තද ගතිය අපිට ස්පර්ශ වෙන බවක් තියෙනවා. අන්නේ ස්පර්ශ වෙන තද ගතිය, තද ස්වභාවය පිළිබඳව අපි මෙනෙහි කරන එක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. ඉතින් මේ චතු ධාතු අවස්ථානයේ තුල सिद्ध කරන්නේ මොකද්ද? මේ සතර මහා ධාතුව පිළිබඳව නිතර මෙනෙහි කරනවා කියන එක. රූපය ගැන ව්‍යවස්ථාපනය කිරීමේදී මේ තද ගතියෙන් යුක්ත කොටස් ටික Tamange කයේ ඉස්සෙල්ලා මෙනෙහි කරන්න පුළුවන් මේ අතින් අල්ලුවාම ස්පර්ශ වෙන ගතියෙන් යුක්ත කොටස් තියෙනවානේ. කෙස්ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු මේ ඔක්කොම අතින් ඇල්ලුවාම ස්පර්ශ වෙන දේවල්. ඒවලට කියනවා පඨවි ධාතු අධිමත්ත කොටස් කියලා. මෙන්න මේකයේ අත්‍යමස්මින් කායේ පඨවි ධාතු මේකයේ පඨවි ධාතු තියෙනවා. ආපෝ ධාතු තියෙනවා. තේජෝ ධාතු තියෙනවා. වායෝ ධාතු තියෙනවා කියලා මේ කය පිළිබඳව ධාතු මනසිකාරයේ පවත්තනවා. බාහිර ධාතුන් පිළිබඳවත් ඒ විදිහටම පවත්වන මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මනේ මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ධාතු මනසිකාරයේ වැඩි වීම ඇතුළේ අපිට පේනවා ආධ්‍යාත්මික සහ බාහිර එක සමානම ධාතුමය ස්වභාවයක් නේද තියෙන්නේ. මෙන්න මේ අවබෝධය ඇති වෙන විදිහට ඔබට පුළුවන්කම තියෙනවා මේ ධාතු මනසිකාරය පටවි ධාතුව පිළිබඳ වෙනම බලන්න පුළුවන්කමක් තියෙනවා. ඕනනම් සතර ධාතුව පිළිබඳවම වෙන වෙනම ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ තුල ඔබේ හිත හිතන එක කරන්නේ. හැබැයි අර ඒකාකාරී වෙනවා නිමිති ගොඩකින් හිත අයින් වෙලා ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු කියන තැන් නැතුව සතර මහා ධාතුවක් නේ. හැම තැනකම සතර මහා ධාතුවක් නේ. සතර මහා ධාතුවක් නේ. මනසට එනේන නිමිත්ත වැහිලා යනවා සතර මහා ධාතුව කියන නිමිත්ත ඇතුලේ. බොහෝ සංඥා මෙනෙහි නොකිරීමෙන් සතර මහා ධාතු කියන සංඥාව මෙනෙහි කිරීම ඇතුලේ ඔබේ මනස තුළ කැමැති අකමැති බෙහෙදයකින් තොරව රූපේහි යථා ස්වභාවය වුණ සතර මහා ධාතුවයි කියන තැන ඔබේ මනස ඒකාග්‍රගත වන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට විපස්සනා වශයෙන් ඒ ආයතන නිරෝධය සාක්ෂාත් වන විදිහට මානසිකාරය පවත්වාගෙන ඉදිරියට ඒක වඩාගෙන යන්න පුළුවන්කම තියෙනවා. දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ඔබට මේ භාවනාව තවදුරටත් ප්‍රායෝගික කරණයට නගන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා තමයි අපි අප්‍රමාදී වන්නට ඕනේ. ඒ සඳහා තමයි කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපි බොහෝ දේශනාවලදී අර මුල් ප්‍රශ්නේදී රූපේ විදර්ශනා කරන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කළා වගේම අපිට පුළුවන්කම තියෙනවා අපිට තියනවා කියලා හිතෙන අරමුණක් ඇතුළට ගිහිල්ලා අපි පෙන්වා දෙනවා මේ අරමුණේ ස්වභාවය. අම්මා කියලා හම්බෙන තැනක අම්මා කියන්නේ මේ රූපේද? රූපය අම්මා නම් ඇයි ඇහැට පේන හැමෝටම මේක අම්මා විදිහට නොපෙනෙන්නේ? මේ හේතු නිසා හටගත්ත. කියන්නේ මේ ධර්ම තුනක එකතුව නිසා පෙනෙන රූපයට හිත පැත්තෙන් ඇති කරගන්න රූප සංඥාවක් කියලා නේද අපි අම්මා කියලා උපද්දගෙන තියෙන්නේ. ඒක ඉපදුණු විදිහ ගැන අපි දකිනවා. ඒ හේතු ටික නැති වෙනකොටම පෙනෙන බව ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා පේනවා. රූපයේ පැත්තේ, ඇහැ පැත්තේ, චක්කු විඥානයේ පැත්තේ ඉතුරු වෙන්න එක ශේෂ මාත්‍රයක්වත් තියෙන්නේ නැති විදිහට මානසිකාරයේ පැවැත්වීම සිදු කරනු ලබනවා. මේ විදිහට අපිට පුළුවන් විදර්ශනා භාවනාව පිළිබඳවත් අවධානයක් යොමු කරන්නට. ඉතින් ඔය කියපු ක්‍රමවේදයන් ඔස්සේ ඔය කියපු භාවනා මානසිකාරයන් ඔස්සේ අපිට හැකියාව ලැබෙනවා નિરાයාසයෙන්ම මේ ධර්මය භාවිත කරමින් නිවැරදිව අවබෝධයක් කරා ක්‍රමානුකූලව යන්නට එතකොට සමතේ පූර්වාංගම වෙන කෙනෙකුටත් අර විදිහට සිත එකඟ කරගෙන යන්න පුළුවන් විදර්ශනාව මුල් කරගත්ත කෙනෙකුටත් Tamange සිත එලෙසට එකඟ කරගෙන පවත්වාගෙන යෑමෙහි හැකියාව පවතිනවා. ඉතින් මේක තමයි අපි වඩන්නට ඕනේ සහ සිත පවත්වන්නට ඕනේ ක්‍රමවේදයේ බවට උපත්වන්නේ. ඊට පස්සේ අපිට තවත් ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා ස්පර්ශය නිසාම රූපය ඇති වී නැති වී යාම අප දැනගන්න අවස්ථාවේ එය ඇතිව නැතිව ගොස් ඇති බැවින් එය අපට ගෝචර නොවන බවත් ස්පර්ශ නිරෝධයෙන් වේදනාදී ධර්මයන් හටගෙන නිරුද්ධත්වයට පත්වන නිසා නාම රූප නිරෝධයෙන් විඥානයේ පිහිටීමට බැරි බවත් අත්දැකීමෙන් සිටිමු. මේ නුවණ ඇතිවම රූපය පැත්තේ පැත්තෙන් ඇතිව නැතිවන්නේ සිතක් ලෙසත් ඒ දැනගැනීමක් සිතක් ඇතිව නැතිවන බවක් ලෙස ගැනීම නිවැරදි නේද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. නැහැ. එතනදී මේ ඒක සිතක්ම උපදිනවා කියන එක නෙමෙයි අපිට යථාභූත ධර්ම පිළිබඳවනේ අපිට නුවණක් උපදින්නේ. ඒකට යථාභූත ධර්මයේ මොකද්ද? හේතු ඇති කල්හි ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම සමவாயයෙන් මේ පෙනීම කියන දේ ඉපදුනා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන ඒ අවබෝධ ඥානය තමයි අපිට උපදින්නට ඕනේ. ඒ අවබෝධය උපදිනකොට අපිට පේනවා ඒ ධර්මය නිරුද්ධ වුණ තැනක අපි අම්මා තාත්තා ආදී ලෙස මේ ලෝකය අපේ හිත පැත්තෙන්ම අපි අසුරු කරනවා කියන එක. චිත්තේන නීයති ලෝකෝ කියලා කියන්නේ නිසා සිතින් මේ ලෝකේ අරගෙන යනවා කියන එක. අන්න ඒ විදිහට අපිට මේක නුවණින් එවිට දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවක අපි සිහිය පවත්වනකොට ඒ බඳු තැනකට අපි මේක අරගෙන යනකොට අපිට ඒ තැන්වලදී මුලාවට පත්වන්නට හේතු සකස් වෙන්නේ නැහැ. නිසා රූපේ පැත්තේ ඇති වෙලා හෝ නැති වෙන්න නැතිවන්නේ සිතක් කියලා අපිට රූපේ පැත්තත් සියල්ල මනස තුලයි කියන තැනකට යන්න පුළුවන් කමක් නැහැ. යථාභූත ස්වභාවය පිළිබඳව නුවණ ඇති වෙනකොට මේ ලෝකයේ පැවැත්ම නැති වෙන එක විතරයි වෙලා තියෙන්නේ. යථාභූත ස්වභාවය කිව්වේ මොකද්ද? හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා ගිහිල්ලා. ඒකට පෙනීම එතනම ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා. ඇහෙනවා, දකිනවා, විඳිනවා, දැනගන්නවා කියන මේ සියල්ල හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම හැටියට අවබෝධ කරගන්නට ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ විදිහට අවබෝධ කරගන්නට ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙන තැනක කිසිම විදිහකින් ඒ වෙත නැවත නැඹුරු වෙන්න අපිට තැනක් හම්බෙලා නැහැ. නැඹුරු නොවි පවත්වන්නට පුළුවන්කම තියෙන. ඒකට විඥාණයට පිහිටා සිටින්නට ස්ථිතියක් සකස් වෙලා නැහැ. රූපය අසුරු කරගෙන හරි වේදනාව සංඥාව සංස්කාර විඥානය අසුරු කරගෙන හරි අර කියන කර්ම විඥානයේහි පැවැත්ම ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. අර ධර්මයන්ගේ Nirodhaය නැවත නැවත ස්මතුව පෙනෙන නිසා Nirodhaය අත්දකින්නට පුළුවන්කම ලැබෙන නිසා. ඒ නිසා ඒක අපි සියල්ල මනසේ කියන අවබෝධයකට යන්නේ නැතුව අපි මේ අර ධර්මයන්ගේ Nirodhaය අත්දැකීම තමයි වටින්නේ. එතකොට රූපය කියන දේ, කියන්නේ ලෝකේ ගොඩ නැගෙනවා කියන දේ ගැන නම් කතා කරන්නේ. අපි මනසින් උපද්ද ගන්න විදිහ නේද කියලා. ඔව්. රූපය උපත් ඒ කියන්නේ ලෝකය උපද්ද ගන්න පැත්තෙන් නම් අම්මා තාත්තා දුව පුතා කියන දේ අර විදිහේ අනාත්ම ඇහැරූප චක්කු විඥාන කියන ධර්ම සමவாயයෙන් පෙනීම කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට අම්මා දරුවා තාත්තා ගෙවල් දොරවල් වින්දේ තමන්ගේ මනස පැත්තෙන් කියලා දැක්කට ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නැත්තම් අපි සියල්ල රූපේ පේන තැනත් හිතක් කියලා කිව්වොත් අපි ඒක වැරදි. අපි ඒක හිතක් කිව්වත් වැරදි. ඒක රූපේ කිව්වත් වැරදි. අපිට පේන්නට ඕනේ ධර්ම එකතුව නිසා හටගත්තු දෙයක්. සංගති බව නිසා ඉපදුණු දෙයක්. ඒ ධර්මයන්ගේ බිඳී යෑම නිසා එහි Nirodhයට පත්වීමක් තමයි අපිට එතනදී දකින්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා. ඒ මොහොතේම මෙලෙසින් සිත් ඇතිව නැතිවීමෙන් ආයතනයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් ඒ ධර්මයන්ගේ චතුරාර්ය සත්‍ය වශයෙන් පටිච්චසමුප්පාදයට ගැලපීමක් සිදු කිරීමෙන් ළඟාවන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති මාර්ගාංගයන් වෙත නේද කියලා අර ප්‍රශ්නෙටම සම්බන්ධ කරගෙන අහලා තියෙනවා. ඔව් ඒ විදිහටම අපි ආයතන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ආදී මේ ලක්ෂණ පිළිබඳව අපි අවබෝධ කරගන්න යනවා කියලා කියන්නෙම ඒක තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ පිළිබඳව ප්‍රතිවේධ කිරීම කියන එක. ඒකම තමයි සම්මා දිට්ඨිය උපදවනවා කියන්නේ. සම්‍යක් සංකල්පනාව පවත්නවා කියලා කියන්නේ. ඒ ආකාරයට තමයි මාර්ගාංගයන්ගේ වැඩිම වෙන්නේ. මාර්ගාංගයන්ගේ වැඩිම වෙන තැනක සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ ධර්මයන් අපිට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. විදිහට මානසිකාර්යය පැවැත්වීම තමයි අපි සිද්ධ කරන්නට අවශ්‍ය වන්නේ. ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා මේ මරණාසන්න සිත සකස් වීම චිත්ත වීතියන්ගේ සකස් වීම පිළිබඳව ඒක සකස් වීමේදී කෙනෙක් කුසල් කරලා අකුසලයක් හේතුවෙන් දුගතියට යන්න පුළුවන්ද අකුසල් කරපු කෙනෙක් කුසලයක් හේතුවෙන් සුගතියට යන්න පුළුවන්ද කියලා මේ එදා සමාජය තුළ මේ සිදුවන සිදුවීමක් පිළිබඳව එක පුද්ගලයෝ දෙන්නෙක් කතෝලික සහ බෞද්ධ කියන ආගම් දෙකක ඉන්න දෙන්නෙක් හොරකම් නිසා යම්කිසි අපරාධමය වරදකට මේ නියම වෙලා මරණ දඬුවමටපත් කළාම කෙනෙක් බොහොම සතුටින් දෙවියන් වහන්සේට යාඥා කරමින් යනකොට කෙනෙක් බොහොම දුකෙන් බීතියටපත් වෙලා මරණයටපත් වෙනකොට මේ දෙන්නගෙන් අර දුකෙන් හිටපු බෞද්ධ පුද්ගලයා දුගතියට යන්නත් ඒ වගේම සතුටින් ගීතිකා කියමින් හිටපු කෙනා සුගතියට යන්නත් පුළුවන්ද කියන ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඇත්තටම ඒක ඒ මත තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සුගතිය හෝ දුගතිය කියන එක. ඒ මත ගොඩනගෙන ප්‍රශ්නේ තමයි දැන් එහෙම වුණොත් පින් කිරීමෙහි කිසිම ඵලයක් නැති වෙනව නේද? අපිට අකුසලයක් වුණත් ඉදිරිපත් වන්නට පුළුවන්කම තියනවා නම් කියලා. අපි අනියත සත්වයෝ. අනියතයි කියන්නේ නියතියක් නැහැ සුගතියට හෝ දුගතියට බොහෝ දෙනා. ඒ හින්දා දුගතියට යන්නත් පුළුවන් සුගතියට යන්නත් පුළුවන්. පින් කොපමණ කළත් එයා අකුසලයක් ඉදිරිපත් වීම මත දුගතියට යන්නත් පුළුවන්. පව් ගොඩාක් කිරීම තුළ එයාට සමහර වෙලාවට අවසාන මොහොතේ කුසල් ඉදිරිපත් වෙලා සුගතියට යන්නත් පුළුවන්. ඒක ඉතාමත් කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. නැතුව නෙමෙයි. ඒක බලපාන්නේ අවසාන මොහොතේ උපදින චිත්තේ. එතකොට මේ අනිකුත් ජීවිතය තුළ සිද්ධ කළා වූ කර්මය කියන දේ ගත්තාම ඒ කියන්නේ දැන් එතකොට මේ ජීවිතේ පුරාවට කළ අනිකුත් කර්මවලට මොකද්ද වෙන්නේ? මේ කර්ම කියන දේ අපේ හිතෙන් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය නැති වෙලා ගිහිල්ලා නැහැනේ. හිතෙන් දැන් ඔබ පොඩි කාලේ ඉඳලා කරන්න පුළුවන් කරන දේවල් ඔබෙන් අතහැරිලා නැහැනේ. මරණාසන්න මොහොතේදී මේ කයට සාපේක්ෂව පවතින හිත කයෙන් නිදහස් වුණාට පස්සේ දැන් අද තමයි මේ කයට සාපේක්ෂව අපේ හිත පවතින්නේ. ඒ නිසා මේ කයෙන් මේ ආරමුණු වලින් ගන්න ආයතන හරහා ගත්ත ආරමුණු විතරයි අපිට සිහි වෙන්නේ. ඒ නිසා අපි මේ වර්තමානයේ තියනවා කියලා ගත්ත දේවල් මත අපේ සංඥාව පවතින එකට අපි කියනවා භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා. භවයට වැහිලා තියෙන කියලා. හැබැයි කර්මය කියන දේ ගැන කතා කරනකොට මතකය කියන දේ සහ අරමුණු වීම ගැනත් අපි මුලින් කතා කළා. මේ කයට සාපේක්ෂ නොවි රූපයට සීමා නොවුණු කල සිත හිතට කාලේ නැහැ. තප්පරෙත් අතීතය, අවුරුද්දත් අතීතය, අවුරුදු 10ත් අතීතය, කල්පෙත් අතීතය. කල්පයට කලින් කළ දෙයක් වුණා සිහි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර කළ කුසල් විපාක දීම පිණිස දැන් ආවේ නැතත් එයාට අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙස මතු විපාක දෙන බවෙන් යුක්තයි. ඒ නිසා කුසල් කිරීම කවදාවත් නරකකට හිතින්නේ නැහැ. අද අකුසල් කරන කෙනෙකුට ඊළඟ ජීවිතේ ඒක විපාක නොදුන්නත් අර කරපු අකුසල් කවදම හරි විපාක දෙනවමයි. එයාට ඒකෙන් ගෙන්නේ දුක් විපාකමයි. ඒ නිසා ඒක තමයි ස්වභාවය. ඒ නිසා තමයි අපි කුසල් කළ යුතු වෙන්නේ. ඒ වගේම චිත්ත නියාමයක් තියෙනවා. ලෝකේ න්‍යාම ධර්මවල තියෙනවා. ඒකට සිත උපදින, සිත වැඩ කරන ආකාරයක් නියාමනයක් තියෙනවා. ඒක න්‍යාම න්‍යාමයක්. ඒබඳු ආකාරයක පැවැත්මක් තියෙනවා එක විදිහක. ඒක ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ. එතකොට මරණාසන්න මොහොතකදී වුණත් කෙනෙකුට ආසන්න වශයෙන් කරපු කර්මයන්ගේ බලපෑම එන්න පුළුවන්කම තියෙනවා. බොහෝ කල කොට පුරුදු කරපු කර්ම ආචින්නාදී වශයෙන් ඒ කියන්නේ රැස් කරපු කර්ම තියෙනවා පුරුදු කරලා. එයා පින්කම් කරන්න නැවත නැවත පුරුදු කරලා තියෙනවා. මරණාසන්න මොහොතදී ඔහුට එන්න පුළුවන්කම තියෙන අර නැවත නැවත පුරුදු කරපු කුසලයේ තමයි එන්න පුළුවන්කම තියෙන්නේ. අකුසල් පුරුදු කරපු කෙනෙක් සතුටින් ගී කිය කිය මරණත් ඔහුට සිහි වෙන්නේ ඔහු කරපු අකුසලයක්. කෙනෙකුට අකුසල් කරගත්ත කෙනෙකුට සමහර විට අන්තිම මොහොතේ එන්න පුළුවන් වැඩි ඉඩ කඩක් තියෙනවා. ආසන්න සහ ආචින්න කර්මයන් විදිහට අර අකුසලයෙන්. ඒක තමයි වැඩි ප්‍රවණතාවය තියෙන්නේ. කුසලයන් තුළ අප්‍රමාදී වුණ කෙනෙකුට වැඩි ඉඩ කඩක් තියෙනවා කුසලය Tamanගේ මනසට අරමුණු වන්නට. කුසලයේ වැඩිපුර තමන්ගේ මනසට අරමුණු වන්නට පුළුවන්කම තියෙන එක තමයි සිතේ ස්වභාවය. සිත් උපදින්නේ මේ විදිහට තමයි. ඔබට කෙනෙක් ගැන අමනාප සිතුවිලි නැවත නැවත උපදින්න ගත්තොත් ඔබට ඒ කෙනා ගැන හැමදාම අප්‍රසන්න අමනාප සිතුවිලිමයි උපදින්නේ. ප්‍රසාදයේ පැත්තට උපදින්න ගත්තොත් ඔබේ හිත ඔබට නතර කරගන්න බෑ වගේම ප්‍රසාදවත් හොඳ පැත්තට සිතුවිලි යාගෙන පෙන්වලා දෙන්න පටන් ගන්නවා. රාගයේ පැත්තට හිත බර කළ කෙනෙකුට ඒ පැත්තට බරව සිතුවිලි උපදිනවා. ඒ විදිහට තමයි මේ සිත යම් යම් පැත්තකට නැඹුරු කළා නම් නැඹුරු කළ පැත්තට අනුරූපීව සිත් පරම්පරා නැවත නැවත උපදින එක තමයි සිතේ තියෙන ස්වභාවය. අකුසලයට බල බර කළ කෙනෙකුට සිත නැවත නැවත උපදින්නේ අකුසල සිත්. එනම් ඔහුට වැඩි ඉඩ කඩක් තියෙන්නේ අවසාන සිත හැටියට අකුසල සිතක් ඉපදීම. කුසලයේ සඳහා සිත නැඹුරු කළ කෙනෙකුට වැඩි ඉඩ කඩක් තියෙන්නේ කුසලයේ පිළිබඳව සිත් උපදින්නට. එයාගේ සිත නැඹුරු වෙලා තියෙන මේ පැත්තට. ඒක වෙනස් වෙන්නේ ඊටාම කලාතුරකින්. එනිසා කුසල් භාවිත කිරීම කියන එක කිසිසේත්ම නිෂ්ඵල වන්නේ නැහැ. ඒක දැන් මේ මොහොත විපාක නොදුන්නත් ඊළඟ ජීවිතේ විපාක නොදුන්නත් ඒ කරපු කර්ම අනිවාර්යයෙන්ම හේතු බවට පත් වෙනවා. මතු සසර විපාක දීම යහපත් විපාක ගෙනෙන්න දෙන්නට පවා. අපි දන්නවා කර්ම විපාක දෙනකොට ditth ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා ඊළඟ ආත්ම භාවයේහි විපාක දෙනවා ඒ වගේම අපිට සසරේ බොහෝ ආත්ම භාවයන්හි විපාක දෙන්න හේතු වන කර්ම තියෙනවා ඒ අපි කුසල කර්ම කරනවා කියන තැනදී සිත් උපදීම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ කුසල ජවන සිත්වල පහළ වීම වෙනවා නම් ඔය අපිට හැම මේ ජීවිතේ විපාක දීම සසරේ විපාක දෙන්න තීලඟාත්ම භාව විපාක දෙන්නත් අවශ්‍ය කර්ම කරනවාම අකුසලයේ පැත්තෙන් නම් ඒ විදිහට කුසලයේ පැත්ත නම් ඒ විදිහට ඒ නිසා තමයි කුසලයේහි සිත නැවත නැවත බලවත් කළ යුතු වෙන්නේ එතකොට මෙලොව වශයෙන්ුත් ඒක බලවත් වෙනවා සාංශාරිකවත් ඒක බලවත් භාවයට පත් වෙනවා. ඒ නිසා තමයි කුසලය කවදාවත් හිස් වෙන්නේ නැහැ. කෙලෙසකට කවුරුන් විසින් භාවිත කළත්. ඊළඟට අපිට ප්‍රශ්න හැටියට යොමු වෙලා තියෙනවා අරිහත් ඵලය සහ නිවන අතර වෙනස පැහැදිලි කර දෙන්නට කියලා. අරිහත් ඵලය සහ නිවන පිළිබඳව අපි කතා කරාම අරිහත් ඵල කියලා කියන්නේ සිතක්. ඒක මාර්ගයේහි ඵලය. නිවන කියන්නේ අසංකත ධර්මය. සිතක් යනු සංකත ධර්මයක්. අරිහත් ඵල සිතෙන් කරන දේ තමයි ආශ්‍රව ධර්මයන් ගෙවා දැමීම සංසිඳ වීම. ඒ කියන්නේ මාර්ගයෙන් අරිහත් මාර්ගයෙන් සියලු ආශ්‍රවයන් ගෙවා දමනවා ඵලයෙන් ඒක සම්පූර්ණම නැවත ප්‍රයෝග නොකළ යුතු බවට පත් වෙනවා. ඒ කියන්නේ සියලු කෙලෙසුන්ගේ ගෙවා දැමීම එතනදී සිද්ධ කළා. අසංස්කෘතයි කියලා කියන්නේ ඒක ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නෙමෙයි. මේ සිත ඉපදුනේ අර මාර්ගය මග්ගපත් මග්ගපත්ය කියලා අපි කියන්නේ මාර්ගය නිසා තමයි ඵලය ඉපදුනේ. එතකොට ඒ ප්‍රත්‍ය බිඳෙනකොට මොකද වෙන්නේ? සිතක් ඉපදෙන්න තියෙන ප්‍රත්‍ය ටික බිඳිලා යනකොට ඒ සිත බිඳෙනවා. අරිහත් ඵලය කියලා කියන්නේ සිතක්. ඒ සිත සංකතයි. හේතු නිසා සකස් වෙන්නේ. ඒ හේතු නැති වෙනකොට ඒ සිත නැති වෙනවා. ඒක තමයි ඒ සිතේ ස්වභාවය. හැබැයි ඒ හිතේ විමුක්ත බව, කෙලසුන්ගෙන් මිදුන බව, ඒ හිත ඇති තැනක තියෙන විමුක්ත බව, කෙලෙසුන්ගෙන් මිදුණු බව, දුක නැති වුණු බව. ඒක කොතනකවත් තියෙන දේවල් සිතවත් නෙමෙයි. හැබැයි එහෙම දෙයක් නැද්ද? එහෙම දෙයක් තියෙනවා. එනිසා නිවන කියලා කියන්නේ ප්‍රත්‍යස් ප්‍රත්‍යසමුප්පන්න වූවක් නෙමෙයි. ඒ නිසා තමයි ඒකට අසංකතයි කියලා කියන්නේ. අසංස්කృత ධාතුව කියලා කියන්නේ. හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවන නිසා. ප්‍රත්‍යංගය සකස් වෙන තැන ගැන අපි කතා කළොත් මාර්ගය නිසා ඵලය. අරිහත් මාර්ගයෙන් අරිහත් ඵලය ඒක සංකතයි. සිතක් සෑම අවස්ථාවකම උපදින්නේ සංකත ධර්මයක් විදිහට. අරිහත් ඵල සිත සංකතයි ඒ නිසා ඒක අනිත්‍යයි. ඒක නැති වෙනවා. උපදිනවා නැති වෙනවා. හැබැයි ඒ අරිහත් ඵල සිත පහළ වීම නිසා ප්‍රයෝග පටිපස්සද්ධි භාවයෙන් ඒ සියලු ප්‍රයෝග සංසිඳිලා එයාට සියලු අකුසලයන්ගේ ගෙවීම රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ෂය භාවයට පත් වෙලා තියෙනවනේ. අනේ අකුසල් වලින් මිදීම කියන එක සියලු දුකෙන් මිදීම කියන එක නිවන බවට පත් වෙනවා. එතකොට ඒ සිත නිවනද කියලා හුවොත් නෑ සිත නිවන නෙමෙයි. සිත නිවන නෙමෙයි. සිත එබඳු චිත්ත පරම්පරාවක පහළවීමක් තිබෙන තැනක එබඳු Nirodhayak අපට නිවනක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක මේ සිත නිසා නිවන පවතිනවා කියන එක නෙමෙයි සිත ප්‍රත්‍ය වෙලා නැහැ නිවන කියන එකට. ඒ නිසා මේක වෙනස්ව තේරුම් ගන්නට ඕනේ දෙයක්. ඒත් අරිහත් ඵලයේ සංකතයි නිවන කියන්නේ අසංස්කෘත දෙයක්. ඒකට ඒක තියෙන තැන අපිට අහන එක අර පහන් දැල්ලේ උපමාව වගේ තමයි මුලින් සඳහන් කරපු නිසා නිවන සහ අරිහත් ඵලය ගැන අපිට ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය යනු කුමක්ද? නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීම කියන එක. නාම රූප ධර්මයන් වෙන්කොට ගැනීම. නාම රූප ධර්මයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම කියන එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. එතකොට නාම රූපයන්ගේ මෙන්න මේ ධර්මය, රූප ධර්මය, මේ ධර්මය නාම ධර්මයන්ය කියලා ඒ ඒ නාම රූපයන්ගේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී වශයෙන් ඒ ධර්මයන්ගේ විශේෂ ස්වභාව ලක්ෂණ පිළිබඳව හඳුනා ගැනීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. එතකොට එයාට පුළුවන්කම තියෙනවා රූප ධර්මයෙන්ුත් නාම ධර්මයෙන්ුත් වෙන්කොට හඳුනා ගන්නට. එතකොට රූපේ නාමයේ පැත්තෙන්වත් නාමයේ රූපේ පැත්තෙන්වත් නොබලා රූපයේහි අනිත්‍යතාවයත් නාම ධර්මයන්ගේ පස්ස සම්පයුත් වන නාම ධර්මයන්ගේ අනිත්‍යතාවයත් එයාට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. නිබ්බත්ති ලක්ෂණ යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. නිබ්බත්ති ලක්ෂණ කියලා කියන්නේ යම් ධර්මයක හට ගැනීම සඳහා උපකාර වනු ලබන ලබන නිබ්බත්තිය සඳහා උපකාර වනු ලබන දේ. නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කියන්නේ මේ නිබ්බත්ති ලක්ෂණ දකින්නේ නැහැ කියන එක. ධර්මයක් උපදින්නට හේතු වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්ම ටික මේවා තමයි නිබ්බත්ති ලක්ෂණ වෙන්නේ. නිබ්බති ලක්ෂණ නොදැකීම කියන එක මත තමයි වර්තමාන රූපය අපිට අසුරු වෙන්නේ. නිබ්බති ලක්ෂණ දකින්නේ නැත්තම්. නිබ්බති ලක්ෂණ දැක්කොත් අපිට ප්‍රත්‍යසමවායෙන් හටගත්ත දේ ප්‍රත්‍යනිරෝධයෙන් නිරෝධයට පත්වනවා කියන අවබෝධය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ මත අපිට නොපිහිටා මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිබ්බති ලක්ෂණ පිළිබඳව තේරුම් ගැනීම ඇතුළේ තමයි අපිට ඒ අවබෝධයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ නිබ්බති ලක්ෂණ කියනකොට අර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන්නේ රූපේ උපදින්න හේතුව ගැන කතා කරනකොට අවිද්‍යාව කර්මය තණ්හාව ආහාරය නිබ්බති ලක්ෂණ නොදකීම. එතකොට අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. කම්ම නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. ඒ වගේම ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. නිබ්බති ලක්ෂණ දැකීමෙන් රූප නිරෝධය වෙනවා. ඒ කියන්නේ මේ වර්තමාන මේ අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍ය කියන මේ ධර්මයන්ගේ සමவாய නිසා මේක උපදින විදිහ ඒ ධර්මයන්ගේ බිඳී යෑමෙන් මේක බිඳී යන බව දැකීමම තමයි නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ. වර්තමානයේ නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන දේ විශේෂයෙන් අදහස් කරන්නේ වර්තමාන ප්‍රත්‍යතාවයන් පිළිබඳව සහ වර්තමාන හේතු සකස් වීම පිළිබඳව තියෙන අනෝබෝධය. ඒක අනාගතයේට මේ ධර්මය උපදවන්නට රූපේ නැවත සකස් කරන්නට රූපේ නැවත පවත්වන්නට ඒ හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා නිබ්බති ලක්ෂණ කියන එක පිළිබඳවත් අපිට එලෙසටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දේවල්ම නිබ්බති ලක්ෂණ. ඒ ධර්මයන් නොදන්නා තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්ම ටික රැස් කර ගැනීම තියෙනවා. මේ ධර්ම ටික දකින තැනක එයාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම ටික සංකත ධර්ම විදිහට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබිලා ඒ ධර්මයන් වෙත නොපැමිණ ඒ ධර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒක තමයි අපි सिद्ध කළ යුතු දේ බවට පත්වන්නේ. මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කිරීම, මේ ධර්මයන් පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම තමයි මෙතනදී තාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මේ අද දවසේදී තව අද දවසේ දියතුන ගැටලු අපිට සියල්ල සාකච්ඡා කරන්නට අපිට අවකාශය සැලසුනේ නැහැ. අපිට තව ගැටලු කීපයක් තියෙනවා වෙනම දීර්ඝ ලෙස අපිට පැහැදිලි කරන්නට වන අපි ඒ නිසා ඊළඟ සතිය සඳහා මේ ගැටලු ටික අපි වෙනම තබාගෙන අද සාකච්ඡාව මෙතකින් නිමවටපත් කරනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් ඔබ හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි සියලුම දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට තුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදිනම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.